හැමදෙනාම ටික වෙලාවක් දහම් අසන්නට සෝදානම් වෙන්නේ. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතිවල පැහැදිලි කරගෙන ආ දේශනා පෙළෙහි ඉදිරි ධර්ම දේශනාවක් සිදු කරන්නට අපි පසුගිය සතිවල කතා බහ කළේ අංගුත්තර නිකායේ දසක නිපාතයේහි සඳහන් වෙන ගිරමානන්ද සූත්‍රයේහි දැක්වෙන දස සංඥාවන් පිළිබඳව එහි කරුණු හයක් අපි පැහැදිලි කළා. අද හත්වෙනි කාරණය විරාග නිරෝධ සංඥාව පිළිබඳවයි අද අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සතියේ අපි විරාග සංඥාව පිළිබඳව කතා කළා. අද හත්වෙනි කාරණය නිරෝධ සංඥාව. මේ නිරෝධ සංඥාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අර විරාග සංඥාව පැහැදිලි කරපු ආකාරයටමයි ඒතං සම්තං ඒතං තනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපට නිස්සග්ගය නිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. එතකොට එතන වෙනස තියෙන්නේ මේ නිරෝධෝ කියන වචනය. නිරෝධෝ කියලා කියන්නේ නිරෝධය. එහෙම නැත්නම් ප්‍රහාණය කිරීම, දුරු කිරීම, අහෝස කිරීම, නිරුද්ධ කිරීම කියන අර්ථය එහි පවතිනවා. එතකොට යම්කිසි කෙනෙක් යමක් නිරුද්ධ කරන්නට අමත උත්සාහයක් කළ යුතු නැහැ. සියලු සංස්කාර ධර්මයන්ම අනිත්‍ය නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සෑම සංස්කාර ධර්මයකටම උරුම වූ ලක්ෂණයක් තමයි අනිත්‍ය ලක්ෂණය. අනිත්‍යයි කියලා කියන්නේ වහා බිඳී යන ගතිය. අදාළ හේතු ප්‍රත්‍යයන් අහෝසි වෙනකොට ඒ තුළින් ගොඩනැගුණු ඵලයක් වහා අභාවයට යනවා. ඒ නිසාම પરම්පරාවක් හැටියට පවතින දේවල් වෙනස් වෙනවා, විකෘති වෙනවා, විපරීත වෙනවා, අන්‍ය ස්වභාවයන්ටපත් වෙනවා. එතකොට මේ කියන විපරිණාමය සහ බිඳී යන ගතිය, අහෝසි වෙන ගතිය, මරණයටපත් වෙන ගතිය අපි හඳුන්වනවා අනිත්‍ය ලක්ෂණයයි කියලා. එතකොට හැම සංස්කාර ධර්මයකම මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා විද්‍යමාන වෙනවා. එතකොට උපන්නා වූ සංස්කාර ධර්මයන්හි විරුද්ධ වීම සඳහා අපි අමුත්වෙන් යමක් කළ යුතු නැහැ. එහෙමනම් මෙතන විරෝධ සංඥාවයි කියලා හඳුන්වන්නේ ඒ උපන්නා වූ සංස්කාර ධර්මයන් නිරුද්ධ වුණත් නැවත නැවත හේතුප්‍රත්‍යයන් නිසා යලිත් හට ගන්නවා. යලිත් හට ගන්නකොට ඒවා යලිත් නිරුද්ධ වෙනවා. නමුත් නැවත අපි අදාළ හේතු ප්‍රත්‍යයන් ගොඩනගනවා. මෙසේ නැවත නැවත හේතු ප්‍රත්‍යයන් ගොඩනගන තාක්කල් අදාළ සංස්කාර ධර්මයන් අභාවයට ගියා උනත් නැවත නැවත පරම්පරාවක් වශයෙන් දිගින් දිගට පවතිනවා. මෙන්න මේ ස්වභාවය යම්කිසි කෙනෙකුට අහෝසි කරන්නට පුළුවන් නම් මේ Nirodhehiවත් නිවන හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ එයයි. එහෙමනම් අපි මෙතනදී තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි මේ සංස්කාර ධර්මයන් අහෝසි කරන්න, නිරුද්ධ කරන්න අප විසින් අමුත්වෙන් යමක් කළ යුතු නැහැ. අදාළ හේතු ප්‍රත්‍යයන් අභාවයට යනකොටම ඒ සංස්කාර ධර්මයන් අභාවයට යනවා. එහෙමනම් මෙතන නිවන සඳහා නිරෝධය සඳහා අපි වෑයම් කරනවා කියන එකේ අදහස වෙන්නේ උත්සාහ කරනවා ප්‍රතිපත්ති පුරනවා කියන එකේ අදහස වෙන්නේ ඒ සංස්කාර ධර්මයන් නිරුද්ධ කරන්නට නෙමෙයි ඒ නිරුද්ධ වෙන සංස්කාරයන් යලි යලි උපද්දවන්නට අදාළ හේතුප්‍රත්‍ය සම්පාදනය කරන්නට අපි නිරන්තරයෙන් පෙළඹෙනවා තෘෂ්ණාව නිසා අවිද්‍යාව නිසා පුද්ගලයා යලි යලි ඒ සංස්කාර ධර්මයන් ගොඩනගමින් සිටිනවා එහෙනම් අපි වෑයම් කරන්නේ අපි නිරෝධය සඳහා කියලා නිවන සඳහා කියලා වෑයම් කරන්නේ ඒ යලි යලි අප විසින්ම උපදවන්නා වූ හේතු ප්‍රත්‍යයන් නූපදවා සිටීම සඳහායි අපි වීර කරන්නේ. ඒ නිසා නිවන සම්බන්ධව කතා කරනකොට නිවන අහේතු අප්‍රත්‍යක ධර්මයක් හැටියට හඳුන්වනවා. අහේතු කියලා කියන්නේ හේතුවකින් හටගත්තේ නැති. අප්‍රත්‍යක කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තු නැති. එතකොට මේ ලෝකයේ ලෝකයට අයත් වූ සියලුම ධර්මතාවයන් අපි හඳුනා ගන්නවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම. ඒ නිසායි සියලුම ධර්මයන් එක නමකින් පොදු නමකින් හඳුන්වනවා සංස්කාර. සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේ. නාම ධර්ම වුණත් රූප ධර්ම වුණත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු නිසා සංස්කාර නාම ධර්ම කියලා කියන්නේ සිත සහ චෛතසික. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ. රූප ධර්ම කියලා කියන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී මේ ධර්ම කොටස්. ඒකට පරක් විදිහකින් කියනවා නම් අවිඥානක, සවිඥානක සියල්ලක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්ම. ඒ නිසා අවිඥානක, සවිඥානක සියල්ල නාම රූප ධර්ම සියල්ලම පොදු නමකින් හඳුන්වනවා සංස්කාර ධර්ම කියලා. සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා සැකසුණු, සැකසෙන කියන අර්ථය. එතකොට ඒ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්මතාවල ආවේනික ගති ලක්ෂණයක් ආවේනික ධර්මතාවයක් තමයි වහා බිඳී යන ගතිය, අහෝසි වෙන ගතිය, නිරුද්ධ වෙන ගතිය, නිරෝධයට පැමිණෙන ගතිය. නමුත් එසේ නිරෝධයට පැමුණාට යලි යලි සත්‍යයන්ගේ අවිද්‍යාව සහ ප්‍රශ්නාව නිසා නැවත නැවතත් ඒ සාධක අප විසින්ම උත්සාහයෙන් ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගා ගන්නකොට නැවතත් ඒවා අභාවයට යනවා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. එතකොට අපි නැවතත් ඒවා ගොඩනගා ගන්නවා උපදවා ගන්නවා. මෙසේ නිමක් නැතුව අප විසින්ම අවිද්‍යා තෘෂ්ණාව නිසා මේ සංස්කාර ධර්මයන් ගොඩනගමින් සිටිනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ සත්ව సంతානෙහි සංස්කාර ගොඩනැගෙන්නේ අවිද්‍යාව නිසා. බාහිර ලෝකයේ පවතින හැම සංස්කාරයක්ම අපේ අවිද්‍යාව නිසා හටගන්නව නෙමෙයි. ගහකොළ, ඉරහඳ, තාරකා අපේ අවිද්‍යාව නිසා හටගත්වා නෙමෙයි. මේ මනසෙහි ගොඩනගෙන්නා වූ කුසල කුසල වශයෙන් ගොඩනගෙන්නා වූ සියලුම සංස්කාර ධර්ම චේතනා මුල් කොටගෙන මතු විපාක ඇති කරන්නට හේතු වෙන ආකාරයෙන් ගොඩනගෙන සියලුම සංස්කාර ධර්ම අවිද්‍යාව නිසායි හටගන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ අවිද්‍යාව නිසා එහෙම නැත්නම් නොදැනීම නිසා, නොයැටීම නිසා, කරුණු નિවරදිව නොදකීම නිසා පුද්ගලයා විසින් අර හේතු ප්‍රත්‍යයන්ගේ බිඳී යාමෙන් සංස්කාර ධර්මයන් නිරුද්ධ වුණත්, නිරෝධයට පැමුණුණත් අවිද්‍යාව නිසා යලි යලිත් ඒවා ගොඩනගමින් පවතිනවා. එහෙමනම් නිවන් දකින්නට කටයුතු කරනවා නිරෝධය සඳහා වෑයම් කරනවා ප්‍රතිපත්ති කරනවා කියලා කියන්නේ ඒ යලි යලිත් උපදවන ගතිය අවම කරන්නට අහෝසි කරන්නට උත්සාහවත් දැන් එතකොට නිරෝධ සංඥාවයි කියලා කියන්නේ මෙසේ සංස්කාර ධර්මයන්ගේ නිරුද්ධ කිරීමෙහි ශාන්ත සුඛ ප්‍රණීත ස්වභාවය නැවත නැවත ආවර්ජනා කරමින් ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ පිළිබඳව සංඥාවන් මතු කරගන්නට වෑයම් කිරීමයි. තථාගතයන් වහන්සේ එය පැහැදිලි කරනවර විරාග සංඥාව පැහැදිලි කළා වගේම ඒතං සන්තං මේ ශාන්තයි ඒතං ප්‍රණීතං මේ ප්‍රණීතයි කොමක්ද ශාන්ත ප්‍රණීත සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංස්කාර ධර්මයන් සමනය කිරීම එහෙම නැත්නම් සමතේටපත් කිරීම සංසිඳ වීම ඊළඟට සබ්බූපදීපටි නිස්සග්ගෝ සියලුම උපදීන්ගෙන් මනස බැහැර කර ගැනීම, නිදහස් කර ගැනීම. ඊළඟට තණ්හක්ඛ තණ්හාව ශේ කිරීම, නිරෝධෝ ඒ සියලු සංස්කාර ධර්මයන් මතු නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කිරීම, නිබ්බාන සියල්ලෙහි නිවියාම ඒතං සන්තං ඒතං පනිතං. ඒ ශාන්තයි ඒ ප්‍රණීතයි කියලා යලි යලි සිහි කරලා ඒ සංඥාව අවදි කරගන්නට වෑයම් කරනවා. අර සියලු සංස්කාරයන් පිළිබඳව තෘෂ්ණා මූලිකව අවිද්‍යා මූලිකව ඒවා Tamanට අවශ්‍යයි ඒවා පවත්වා ගන්නට ඕන ඒවා නැවත නැවත ගොඩනගා ගන්නට ඕන නඩත්තු කර ගන්නට ඕනේ කියලා හිතන ගතිය තමයි ප්‍රත්‍යජන මනසේ බහුලව ජනිත වෙන්නේ ඒ නිසා යම් දෙයක් බිඳී ගියොත් අපි නැවත ඒක ප්‍රතිසංස්කරණය කරන්නට වෑයම් කරනවා. යම් කිසි දෙයක් අහෝසි වෙලා ගියොත් අපි නැවත ඒක උපදවා ගන්නට වෑයම් කරනවා. අපි මිය ගියොත් යලිත් අපි උපදිනවා. ඒ කුමක් නිසාද? තවත් දුරටත් ලෝකයේ තුල අපි පැවතිය යුත්තේ මේවා නඩත්තු කරගත යුත්තේ මේවා පැවතුන තමයි අපට සතුට සුවය ගෙන දෙන්නේ කියලා අපි හිතන නිසා. එතකොට සැබවින්ම දේවල් පවත්වා ගැනීම වරදක් නොවේ. එහෙමනම් වරද වෙන්නේ කුමක්ද? ඒ පිළිබඳව ඇති කරගෙන තියෙන සංඥාව, සංකල්පය දැක්මයි වරද්ද වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපට ජීවිතය පවත්වා ගන්නට ආහාර ගැනීම අවශ්‍ය වෙනවා. ආහාර නොගෙන දිවි පවත්වන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අද ආහාර ගත්තහම හෙට වෙනකොට ඒව අභාවයට යනවා. හෙටත් නැවත ආහාර ගන්නවා. අනිද්දා වෙනකොට ඒවත් අභාවයට යනවා. අනිද්දාට නැවතත් ආහාර ගන්නවා. මෙහි ඉවරයක් නැහැ, නිමක් නැහැ. නැවත නැවත පවත්වාගෙන යනවා. අපි ගොඩනගෙන ගොඩනගෙන සංස්කාර ධර්මයන් බිඳි බිඳි යනවා. නමුත් අපි යලි යලි සංස්කාර ධර්මයන් ගොඩනගනවා. දැන් එතකොට එහෙමනම් මෙතන නිරෝධයයි කියලා හඳුන්වන්නේ අපි නැවත නැවත සංස්කාර ධර්ම ගොඩනගන්න නිසා තමයි මේ ජීවිතේ පවතින්නේ. ඒ නිසා මම නම් අද ඉඳලා කෑම කන්නේ නැහැ. මම මේ කිසිවක් නඩත්තු කරන්නේ නැහැ. දිනන දෙයක් ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. ඒ වගේම කිසිවක් නැවත ගොඩනගන්නට මම වෑයම් කරන්නේ නැහැ කියලා වර්ජනය කිරීම නෙමෙයි. ලෝකය ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. අපි ලෝකය පවත්වා ගැනීම සඳහා මේ ද්‍රව්‍ය මේ භෞතික සංස්කාර ධර්මයන් අපි නඩත්තු කරගන්නට ඕන ප්‍රතිසංස්කරණය කරගන්නට ඕන ඒවා නැවත නැවත ගොඩනගන්නට ඕන නමුත් මනසෙහි අවිද්‍යාව මුල් කොටගෙන හටගන්නා වූ මේ ක්ලේශ ධර්මයන් උපාදානයන් ඒ වගේම පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර කියලා අනාගතේ යලි උත්පත්තියකට හේතු වෙන්නා වූ මේ ධර්මතාවයන් නිරුද්ධ කරන්නේ කෙසේද කියලා අපි නුවණින් තේරුම් ගන්නට ඕන. ඒක තමයි අපි නිරන්තරයෙන් පැහැදිලි කරන්නේ නැවැත්ම සහ පැවැත්ම කියන මේ අංශ දෙක පිළිබඳවම අපට අවබෝධයක් තිබිය යුතුයි. ඒතර පවත්වන්නට ඕන දේ පවත්වා ගන්නට ඕන එතනක් තියෙන්නේ සංස්කාරමය ක්‍රියාවලිය. ඒතර හේතුත්පත්යෙන් දේවල් හටගන්න හැටි, නඩත් වෙන හැටි, පවතින හැටි හඳුනාගත්තාම තමයි අපට ඒ දේවල් පවත්වා ගන්නට පහසු වෙන්නේ. හැබැයි නවත්තන්න තෝරන දේවල් හේතුප්‍රත්‍යයන් අහෝසි කරනකොට නවතින ආකාරය හඳුනාගත්තාම තමයි අපට මේ දේවල් නවත්තන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි උත්සාහ කළත් නොකළත් දේවල් හේතුප්‍රත්‍යයන්ගේ බිඳීමෙන් අහෝසි වෙනවා. ඒ අහෝසි වෙනකොට අවශ්‍ය දේවල් යලි යලිත් හේතුප්‍රත්‍ය ගොඩනගමින් නඩත්තු කරගන්න ඕනේ. ගේ කැඩෙනකොට යලිගේ හදා ගන්නට ඕන. කෑම කාලා පහුවදාට ඒවා දිරා යනකොට නැවත ආහාර ගන්නට ඕන. රෝගයක් හැදෙනකොට අපි නිරෝගී වෙන්නට ප්‍රතිකාර කරන්නට ඕන. ඒ වගේම යම් දෙයක් අපට අහිමි වෙනකොට නැවතත් අපි දේවල් ඒවා උපදවා ගන්නට වෑයම් කරන්නට ඕන. කුමක් සඳහාද? දිවි පවත්වා ගැනීම සඳහා. නමුත් මේ සංසාරයේ නැවත නැවත අපි උපදවන්නට හේතු වෙන කෙලස් ධර්ම සංස්කාර ධර්ම අපේ මනසේ ගොඩනගෙන ආකාරය හේතුප්‍රත්‍ය වශයෙන් හඳුනාගත්තොත් තමයි එය අහෝසි කිරීමෙන් නිරුද්ධ කිරීමෙන් අපිට මේ භව ගමන නිමා කරන්නට පුළුවන් වෙනවයි කියන බව નિවරදිව අපිට වටහා ගන්නට පුළුවන් වෙන්නේ ඒ සඳහා උත්සුක වෙන්නට පුළුවන්. ඒ නිසා පවත්වන්නට අවශ්‍ය වෙන භෞතික ලෝකේ පවත්වන්නට ඕනේ නවත්වන්නට අවශ්‍ය වෙන මානසික දුර්වලකම් ක්ලේශ ධර්ම අහෝසි කරන්නට අපි වෑයම් කරන්නට ඕන. එනිසා මෙතන Nirodhayයි කියලා හඳුන්වන්නේ බාහිර ලෝකය අහෝසි කිරීම නෙවෙයි. ඒ බාහිර ලෝකයේ තියෙන හැටියට තියෙන තරින්නට ඕන. ඒවා කැඩෙනකොට බිඳෙනකොට නඩත්තු කරගන්නට ඕන, පවත්වා ගන්නට ඕන. මෙතන මේ Nirodhayයි කියලා අහෝසි කිරීමයි කියලා අදහස් කරන්නේ මේ මනසෙහි පහළ වෙන්නා වූ ක්ලේශ ධර්ම මේ සසර පැවැත්මට සසර දිගින් දිගට පවතින්නට හේතු වෙන්නා වූ උපාදානය කරගන්නා වූ ධර්මතාවයන් නිරුද්ධ කිරීමයි මෙතන ඒ Nirodhaය හැටියට හඳුනාගන්නේ. ඉතින් ඒ නිසා අපේ මනසෙහි අපි මූලික වශයෙන් සබ්බ පාපස්ස කරන පාප ධර්ම, අසත් ධර්ම, ක්ලේශ ධර්ම දුරු කරන්නට අපි වෑයම් කරන්න ඕන. ඒවා නිරුද්ධ කරන්නට අපි වෑයම් කරන්න ඕන. දැන් මේ නිරෝධය පිළිබඳව නිවන පිළිබඳව කතා කරනකොට සමහරු වරදවා වටහා ගන්නවා නිවන් දකින්නට පින්පව් දෙකම බැහැර කරන්නට ඕන කුසල අකුසල දෙකම අත්හරින්නට ඕන ඒ නිසා අපි දෙකම අත්හල යුතුයි කියලා මුලින්ම පටන් ගන්නවා අගින් කරන්නට ඕන කාර්ය. ඒ නිසා ඒ වැරදි වැටහීමෙන් අපේ මනස නිදහස් කරගත යුතුයි ප්‍රත්‍යජනේකට කුසල් නොකොට අකුසලොත් නොකොට පවතින්නට පුළුවන් කමක් නැහැ. ප්‍රත්‍යජන පුද්ගලයා කුසල් නොකරනවා නම් ඒ හැම මොහොතකම අකුසල් තමයි ජනිත වෙන්නේ. රහතන් වහන්සේට අවිද්‍යාව තෘෂ්ණා දුරු කළාට පස්සේ උන්වහන්සේගේ సంతානයේ කුසල අකුසල් ජනිත වෙන්නේ නැහැ. ඒක උත්සාහයෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක අවිද්‍යාව තෘෂ්ණා සහ මුලින්ම ප්‍රහාණය වීම නිසා සිද්ධ වෙන්නා වූ ක්‍රියාවලිය. ඒක ප්‍රත්‍යඥ පුද්ගලයෙක් හැටියට අපි බලහත්කාරයෙන් කරන්න හැදුවට එය සාර්ථක වෙන්නේ නැහැ. ප්‍රත්‍යඥයාට කළ හැකි දේ තමයි සබ්බපාපසා කරන කුසලස් උපසම්පදා සචිත්ත ප්‍රයෝධපනං. තමන්ගේ සිතෙහි පහළ වෙන්නා වූ දුර්ගුණ දුබලකම් හඳුනාගෙන බැහැර කරන්නට ඕන ඒ වගේම කුසල් දහම් අවදි කරලා මතු කරලා දියුණු කරන්නට ඕන මෙසේ අකුසලයන් බැහැර කරමින් කුසලයන් දියුණු කරමින් සිත ශක්තිමත් වෙනකොට ප්‍රඥාවෙන් ලෝකේ નિවරදිව අවබෝධ කරමින් අවිද්‍යා තෘෂ්ණා උපාදානයන්ගෙන් සිත පිරිසිදු කරගන්න නිදහස් කරගන්නට වෑයම් කරන්නට ඕන. මේ ක්‍රියාවන් තුන තමයි ප්‍රත්‍යඥයෙකුට නිවන් දැකීම සඳහා ප්‍රධාන වශයෙන්ම පුරුදු පුහුණු කළ යුත්තේ. එතකොට මේ නිරෝධ සංඥාවයි කියලා කියන්නේ මේ ලෝකයේහි ඇලෙන බැඳෙන ගතියෙන් මේ ලෝකය අවිද්‍යාව තෘෂ්ණා වශයෙන් දැඩිව අල්ලා ගන්නා ගතියෙන් සිත නිදහස් කරගත්තොත් මේ සංස්කාර ධර්ම වශයෙන් අපේ මනසේ දුර්වලකම් නැවත නැවත හටගන්නවා ඒවා හටගන්න හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවායින් මනස නිදහස් කරගන්න පුළුවන් නම් එතන ශාන්තයි ප්‍රණීතයි කියන බව යලි යලි යම් පුද්ගලයෙකුට දකින්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා Nirodhe පිළිබඳව යම් කිසි සංඥාවක් සංකල්පනාවක් දැක්මක් අවදි කරගන්නට සමත් වෙනවා. Nirodhe හෙවත් නිවන තුන් ආකාරයකින් ධර්මයේ පැහැදිලි කරනවා. තදංග නිරෝධය, විස්කම්බන නිරෝධය සහ සමච්ඡේද නිරෝධය වශයෙන්. තදංග නිරෝධය කියලා කියන්නේ తాවකාලික නිරෝධය. එහෙම නැත්නම් తాවකාලිකව අහෝසි කිරීම. ඊළඟට විස්කම්බන නිරෝධය කියලා කියන්නේ දීර්ඝකාලීන වශයෙන් නිරුද්ධ කිරීම අහෝසි කිරීම. සමච්ඡේද නිරෝධය කියලා කියන්නේ සදාකාලික වශයෙන්ම අහෝසි කිරීම නිරුද්ධ කිරීම. తాවකාලිකව, දීර්ඝකාලීනව සහ සදාකාලිකව ක්ලේශ ධර්මයන් අහෝසි කරන්නට පුළුවන් නම් ඒ තුළින් ලැබෙන ශාන්ත ප්‍රණීත ස්වභාවය නිර්වාණ හිවත් නිවීම හැටියට හඳුනා ගන්නවා. එතකොට සදාංග නිරෝධයයි කියලා කියන්නේ අපි හිතමු යම් කෙනෙකුගේ මනසෙහි ද්වේෂ සහගත සිතුවිල්ලක් ජනිත වෙනවා. එතකොට Tamanගේ මනසෙහි ද්වේෂයක් හටගත්තා කියලා දැනගෙන තේරුම් අරගෙන වහාම ඒ ද්වේෂය මතුවීමේ හේතු සාධක හඳුනාගෙන යලි යලිත් ඒ හේතු අවදි වෙන්නට නොදී යටපත් කරන්නට පුළුවන් නම් බැහැර කරන්නට පුළුවන් නම් සිතෙන් ඒවා නිරුද්ධ වෙන්නට අවශ්‍ය පසුබිම සලස්සන්නට පුළුවන් නම් ඒතනත්තාට මුලින් ඇතිවෙච්ච ද්වේෂය කෝපය ටික වෙලාවක් යනකොට අහෝසි වෙලා යනවා. දැන් ඒ තනත්තාගේ මනසෙහි මුලින් තිබුණු කෝපය නිසා යම් දාහයක්, යම් පීඩාවක්, යම් වික්ෂිප්ත බවක්, යම් කම්පනයක්, යම් අඳුරක්, යම් කලබීමක් තිබුණා නම් මේ ද්වේෂය නිරුද්ධ වෙනකොට ඒ තනත්තාට ඒ ස්වභාවයෙන් මනස නිදහස් වෙලා යම් කිසි ශාන්ත ප්‍රණීත තත්වයකට මනස පැමිණෙනවා. හැබැයි මේ தত্ত্বය සදාකාලිකක් නෑ දීර්ඝකාලීනක් නැහැ බොහොම తాවකාලික தত্ত্বයක් නැවතත් කරුණු පැමිණිලා කෝපය මතුවෙන තෙක් ඒ තනත්තාගේ මනසේ මේ සංසුන් බව මේ ප්‍රනීත බව තියෙනවා හැබැයි යම් කාරණයක් මතුවලා යලිත් ඒ තනත්තාගේ මනසේ කෝපය අවදි වෙනකොටම අර මුලින් තිබිච්ච ශාන්ත ප්‍රනීත ගතිය අහෝසි වෙලා යනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ తాවකාලිකව යම් පුද්ගලයෙකුගේ සිතෙහි අර ක්ලේශ ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම නිරුද්ධ වෙලා ශාන්ත සුඛ ප්‍රණීත ස්වභාවයක් දැනෙනවා නම් ඒ ඒ ස්වභාවය තමයි තදංග නිරෝධයයි කියලා හඳුන්වන්නේ. తాවකාලික නිවීම, తాවකාලික නිරුද්ධ වීම. එනමෙත විස්කම්බන නිරෝධයයි කියලා කියන්නේ යම් කෙනෙක් දීර්ඝ කාලයක් තමන්ගේ මනස පුහුණු කරනකොට විශේෂයෙන් සමත භාවනා ආදී ප්‍රගුණ කරනකොට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මෙත්තානුස්සතිය, ඒ වගේම අසුභානුස්සතිය, ආනාපාන සතිය මේ ආදී භාවනාවන් දීර්ඝ කාලීනව ප්‍රගුණ කරනකොට ඒ තුළ මනස වැඩෙන්න වැඩෙන්න ඒ පුද්ගලයාගේ මනසේ වෙනදා ඇති වෙන තරම් ක්ලේශයන් ඇති නොවි යටපත් වෙනවා. දැන් සමහර වෙලාවට තරහ ගන්නට කාරණයක් පැමුණුණා වුණත් තරහ මතු නොවි අර මනසේ පවතින ශාන්ත ස්වභාවය පවතිනවා. දැන් අපි අර මුලින් කිව්ව தත්ත්වය තුල తాවකාලිකව කෝපය යටපත් වුණාට නැවත කරුණු මත වෙනකොට ඒ තනත්තාගේ సంతානේ කෝපය අවදි වෙනවා. මේ දෙවනුවට කියන දීර්ඝකාලීන ස්වභාවය එහෙම නැත්නම් මේ විස්කම්බන නිරෝධයයි කියන தත්ත්වයටපත් වුණාම ඒ තනත්තාගේ මනසේ කෙල සංසිඳිලා තියෙනවා කාරණයක් පැමුණුණා වුණත් සමහර වෙලාවට මතුවෙන්නේ නැහැ. එතකොට එහෙමනම් සමහරලාට වසර ගණන ඒ තනත්තාගේ මනසේ ඒ ක්ලේශයන් යටපත් වෙලා පවතිනවා. අන්න ඒ තත්ත්වයටපත් වීම හඳුන්වනවා විස්කම්මන නිරෝධය කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන් ක්ලේශයන්ගෙන් නිදහස් වුණු තත්ත්වයක් නෙමෙයි. කවදා හරි අදාළම තමින් මනසට ඒ ක්ලේශය මතුවෙන්නට පුළුවන් යම් කාරණයක් මතුවනු සැනින්න. ඒ නිසා තමයි සමහර ජාතක කතාවල එහෙම කියවෙන්නේ දීර්ඝ කාලයක් භාවනා කරලා ධාන උපදවාගෙන අභිඥා උපදවාගෙන තවස්තම් පුරන තාපසවරු සමහර වෙලාවට වසර ගණනාවක් ඒ අභිඥා බලයෙන් කෙලස් යටපත් කරගෙන ඉන්නවා. නමුත් යම් මොහොතක කාන්තාවකගේ රුව දැකලා කාන්තාවකගේ හඬ අහලා අර යටපත් වෙලා තිබිච්ච ක්ලේශයන් මතුවලා ධාන අභිඥාවන්ගෙන් පිරිහිලා නැවතත් කාමකත්වයට පෙළඹිලා ගිහි වාසයට යොමුණු ආකාරය බොහෝ ජාතක කතාවල ආදී සඳහන් වෙන්නේ මේ විස්කම්බන නිරෝධයයි කියන தত্ত্বය ස්ථිර තත්වයක් නොවන නිසා. නමුත් අර තදංග නිරෝධයට වඩා දීර්ඝ කාලයක් කෙලස් යටපත් කරගෙන ඉන්නට පුළුවන්. නමුත් එහෙම වුණත් මූලය අහෝසි කරලා නැති නිසා එහෙම නැත්නම් අනුශය తত্ত্বය තවම සිතෙහි පවතින නිසා ඒතනත්ගේ මනසේ ඕනම වෙලාවක ප්‍රේස ධර්මයන් අවදි වෙලා ඉන්නට පුළුවන්කම තියෙනවා මේ පසුගිය දිනක එක මහත්මියක් අප සමග සිහිපත් කරනවා ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් මම කෝපය යටපත් කරගෙන පාලනය කරගෙන හිටියා. ඒ නිසා දීර්ඝ කාලයකට පස්සේ මේ මෑතකදී එක්තරා කරුණක් මුල් කරගෙන ඉතා සියුම් පතලයක් වගේ මගේ මනසේ ඒ සියුම් විදිහට කෝපය මතුවෙනවා මට දැනුණා. නමුත් ඒකෙන් ලොකු පීඩාවක් ලොකු අපහසුයක් මට දැනුණා. ඉතින් ඒ වෙලාවේ Tamanට හිතුණයි කියලා මේ සූක්ෂම විදිහට ඉතා සියුම් විදිහට යන්තමට පතලයක් වගේ මේ කෝපය මතුවෙනකොට මේ තරම් අමාරුවක් දැනෙනවා නම් බරපතල විදිහට කෝපය මතුවුණොත් කොච්චර පීඩාවක් දැනෙනවද මිනිස්සු මේ කෝපය නිසා මොනතරම් දුක් විඳිනවද කියලා එතුමියට ඒ අවස්ථාවේ සිහිපත් උනායි කියලා. ඉතින් ඇත්තටම තමන්ට මනස සංසුන්ව පවතිනකොට සුළුවෙන් යම් ක්ලේශයක් මතුවනා වුණත් ඒක බරපතල විදිහට දැනෙන්න ගන්නවා. හරියට අර සුදු වස්ත්‍රයක පොඩි පැල්ලමක් වැටුණා වුණත් ඒක මතුවලා තදින් දැනෙනවා, පෙනෙනවා වගේ. නමුත් කිලුටු කඩනවල්ලක වළං දාන රෙදි කෑල්ලක තව ටිකක් දුහුවිලි ඒ වගේම දලිත තවරුණයි කියලා ඒකේ අමුත්තක් අපට පේන්නේ නැහැ. ඒකේ අමුතු විශේෂ කිලිපක් ඇති වුණා කියලා පේන්නේ නැහැ. නමුත් සුදු වස්ත්‍රයක දළු ටිකක්, දුහවිලි ටිකක් තවරණු සැනින්ම අපට ඒක මතුවලා පේනවා. කොහොමද නිසාද? අර පිරිසුදු බව නිසා. අන්න ඒ වගේ දීර්ඝ කාලයක් ක්ලේශයන් යටපත් කරගෙන ඉන්නකොට සුළු වශයෙන් මතුවෙන ක්ලේශය උනත් බරපතල විදිහට දැනෙන්නට පුළුවන්. ඒ නිසා බරපතල හානියක් සිද්ධ වෙන්නටත් පුළුවන්. ඒවා නැවත නැවත අවදි වී පැමිණීම නිසා. ඒ නිසා දීර්ඝ කාලයක් කෙලස් ධර්ම යටපත් කළා වුණත් ඒ විස්කම්බන නිරෝධය තුළින් යම් සැහැල්ලුවක් සුවයක් දැනුණා වුණත් අනුශේ ක්ලේශයන් තවමත් సంతානේ පවතින නිසා ඕනම මොහොතක අවදි වෙන්නට පුළුවන්. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි නිෂ්කම්බන සමුච්ඡේද නිරෝධය. සමුච්ඡේද නිරෝධය කියලා කියන්නේ අර අනුශය ධර්ම වශයෙන් පැවතුන කෙලස් ධර්ම මතු කිසි කලෙක නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන අවස්ථාව. ඉතින් එහෙම සිද්ධ වෙන අවස්ථා හතරක් ධර්මයේ පැහැදිලි කරනවා. සෝවාන් මාර්ගඥානය, සකෘදාගාමි මාර්ගඥානය, අනාගාමී මාර්ගඥානය සහ අරහත් මාර්ගඥානය. එතකොට සෝවාන් මාර්ගඥානය, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ අනුසය ධර්ම දෙක නැවත කිසිදාක නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙනවා අනුසය ධර්මත් සමගම. අර ඉපාසියුම් වශයෙන් මනසේ පවතින සූක්ෂම ස්වභාවයත් එක්ක. ඒ නිසායි නැවත කවදාවත් හටගන්නේ. ඥාණයට. ඊළඟට සකෘදාගාමී මාර්ගඥානේ කාමරාග පටික තුනී වෙනවා පමණයි අනාගාමී මාර්ගඥානේ කාමරාග පටික දෙක නැවත නොහට ගන්නා ආකාරයෙන්ම මූලයක් සහිතවම ප්‍රහීන වෙනවා. අරහත් මාර්ගඥාණයෙන් රූප රාග අරූප රාග ඒ වගේම මාන අවිජ්ජා කියන මේ ධර්මතාවයන් ප්‍රහාණය වෙනවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ධර්ම පහම අරහත් මාර්ගඥාණයෙන් ප්‍රහීන වෙනවා මූලයක් සහිතම අර අනුශේෂ භාවයෙන් පවතින ඉතා සූක්ෂම අවස්ථාවක් සහ මුලින්ම අහෝසි වෙනව නැවත කිසිදාක නොහට ගන්න ආකාරය. එතකොට අනුශේෂ ධර්මත් සමගම ප්‍රහාණය වෙන නිසා මූලයක් සහිතවම ප්‍රහාණය වෙන නිසා තමයි නැවත හේතුප්‍රත්‍ය පැමුණුණා උනත් ක්ලේශයන් අවදි වෙන්නේ නැහැ. බාහිර කරුණු මතුවෙන්න පුළුවන්, කෝපය මතුවෙන්නට කාරණා හාත්පසින් එන්නට පුළුවන්. නමුත් ඒ කෝපය මතු කරන මූල සාධකය මනසින් බැහැර කළා නිසා නැවත කවදාවත් ඒතනත්තාට කෝපය, රාගය, අවිද්‍යාව මතුවෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට සෝවාන් මාර්ගඥානෙන් හෝ එහෙම නැත්නම් සතරදාගාමි මාර්ගඥාණයෙන් හෝ අනාගාමි මාර්ගඥාණයෙන් හෝ අරහත් මාර්ගඥාණයෙන් හෝ යම් කිසි කෙනෙකුට ක්ලේශ ප්‍රහාණය කරන්නට පුළුවන් නම් ඒ ක්ලේශ ධර්මයන් නැවත කිසි කලෙක නොහට ගන්න නිසා ඒ නිරුද්ධ කිරීම සමුච්ඡේද නිරෝධයයි සදාකාලික නිරෝධයයි කියලා හඳුන්වනවා. ඒ නිසා තදංග වශයෙන් ඒ කියන්නේ తాවකාලිකව විස්කම්මන වශයෙන් ඒ කියන්නේ දීර්ඝකාලීනව සමුච්ඡේද වශයෙන් ඒ කියලා කියන්නේ සහනලින්ම මේ ක්ලේශ ධර්මයන් නිරුද්ධ වෙන වෙන ප්‍රමාණයට ඒතනත්තාගේ సంతානෙහි ඇති වෙන ඒ සැහැල්ලු බව ප්‍රණීත බව ඒ නිදහස් බව තමයි මෙතන නිබ්බාන කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ පිළිබඳව යලි යලි කල්පනා කරලා අර ඇලෙන බැඳෙන ස්වභාවයෙන් ඇතිවෙන මානසික පීඩණයට වඩා මේ නොයලෙන නොබැඳෙන නියම ස්වභාවය තුල තියෙන සාන්ත ප්‍රණීත බව යලි යලි කල්පනා කරමින් ඒ සංඥාවන් අවදි කර ගැනීම තමයි එතන නිරෝධ සංඥාවයි කියලා හඳුන්වන්නේ. ඉතින් මේ කරුණු සිහියේ පවත්වාගෙන කලින් කලට හෝ Tamanගේ මනසෙහි අදතරමින් తాවකාලිකව හෝ ඒ නිවීම සුවය මතු කරගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ. ඔබට ධර්මදේශනාවේ සංගීත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0112 30 710